දැන් වේලාව උදෑසන 8 පසුයි විනාඩි 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුවිශේෂී සේවයයි. සදා සිටින් යුතුව අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කඩවත සමාධි මැදුර පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූලමහා විහාරයන්හි අධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජනීය පයාගල නන්ද ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු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 සම්පුන්නං ආමපන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරයේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේරේ මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං ආමබන්තේ සාදු සාදු සමන්ත චක්කවාලී සුවත්‍රා ගච්ඡන්තු දේවතා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 කවුරුත් ප්‍රාර්ථනා කරන කවුරුත් කැමති වන කාගේ හිත යොමු වන කරුණක් ගැනයි අද දේශනාවෙන් පහදලා දෙන්නේ. ඒ නිවන පිළිබඳව. නිවන් සුව කියනකොට සාදුකාර දුන්නත් අපට ඒ නිවන පිළිබඳව යන්තමින් හරි දැනීමක් ඇති කර ගන්නවා නම් ඒක හුඟක් අපේ ජීවිතවලට වටිනවා. බෞද්ධ පරමාර්ථයේ නිවන් අවබෝධ කර ගැනීම නිසායි එහිම වටිනාකමක් තියෙන්නේ. පින්නතුනේ නිවන කියලා කිව්වහම අපිට මේ පිළිබඳව බණ පොතේ සඳහන් වන කරුණු කාරණාවලට අනුකූලව යමක් කියන්න පුළුවන්. දැන් තේරගාථා පාළිය වගේ තැන්වල ඒ උතුම් රහත් භාවයටපත් වෙලා සත්‍ය අවබෝධ කරගත්ත තෙර තෙරණියන් විසින් සඳහන් කරන්නේ සීති භූතෝස්මිනි බුතෝ සිසිල් බවටපත් වුණ සිසිලසක් ලැබුවා කියලා. ඒ වගේම තමයි කෘෂ්ණාවෙන් නික්මීම නිවන හැටියට සඳහන් වෙනවා වාණං උච්චති තණ්හා තතෝ නික්කං සත්තා නිබ්බාණං කියලා. තෘෂ්ණාව නැති කිරීම තව පැත්තකින් නිවන හැටියට සඳහන් කරනවා. කොහොම නමුත් නිවන මේ ජීවිතයෙන් අනතුරු ආත්ම භාවයක ලැබෙන ඵලයක් හැටියටයි අපි මුග දෙනෙක් හිතන්නේ. ධර්මානුකූලව කල්පනා කළොත් අපිට මේ ආත්මයේදීම ditta ධම්ම සුඛ වශයෙන් මෙලොවදීම නිවන් සුවය භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි පරලෝකදී ලැබෙන සැපේ ගැන හිතනවට වඩා මේ ආත්මයේදී අපි විඳින ඒ නිවන් සුවේ පිළිබඳව අපේ හිත අවධානය යොමු කරන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අපි මේ දුකින් මිදීම. එහෙමත් නැත්නම් අපේ ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීම. එනිසා පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් අපි මොනතරම් දුරට ගැටලු වලට මැදි වෙලද ප්‍රශ්න වලට මැදි වෙලද කරදර මැද්දේද ජීවත් වෙන්නේ. මේවට අස්සසිල්ලක් අපි අනුගමනය කරන ඒ වගේම අපි පිළිවෙතක් හැටියට කටයුතු කරන ආගම දහම තුලින් අපිට ලැබෙනවද මේ කාරණේ බොහොම අඩුවෙන් තමයි හිතන්නේ බොහෝ වෙලාවට අපි බෞද්ධ ආගමික පිළිවෙත් කියලා කියන්නේ දානයක් දීම, වන්දනාවක යෑම, මොන හරි පූජාවකට වියදමක් කිරීම මේ වගේ දේවල් තමයි අපි බොහෝ දෙනෙක් තුල මේ බෞද්ධ පිළිවෙත් හැටියට හිතන්නේ. ඊටාම අඩුවෙන් තමයි කෙනෙක් හිතන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් නැද්ද? ඒ වගේම අපේ දුක නැති කර ගන්නට බැරිද බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. හරියට කියනවා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ මේ සත්‍යා විඳින සංසාරගත දුකෙන් අත මුදවන්නට. සසර දුකෙන් පමණක් නෙමෙයි මේ ගත කරන ජීවිත රටාව තුලත් ඇතිවන නිබඳ දුක්ඛම් කටළු නැති කරන්නට මහා උපකාරයක් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඉන් පින්නතුනේ නිවන් අවබෝධ කරගැනීමේදී අපි දන්නවා යම් කිසි දැනීමක් නුවණක් ඕන කරනවා. නිවන් අවබෝධ කරගන්නට එකපාරටම බැහැනේ. නුවණ ඕන කරනවා, දැනීම ඕන කරනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් නුවණ, බුද්ධිය, ප්‍රඥාව මේ වගේ වචන කීපයක් ගැනම සඳහන් වෙනවානේ. දැනුම කිව්වහම අපිට පත්තරයක් කියවලා තේරුම් ගන්න, කියන දෙයක් තේරුම් ගන්න, එදිනදා වැඩ කටයුතු කරගන්න අපිට සාමාන්‍ය දැනීමක් තියෙනවා. ඇසෙන් කනෙන් දිවෙන් නහයෙන් ශරීරයෙන් මනසින් යම් දෙයක් අපි ගන්නවා නම් ඒ දේ හඳුනගෙන කටයුතු කරන්නට පුළුවන්කමක් කාටත් තියෙනවා. මේක සාමාන්‍ය දැනීම. ඊට එහා ගිය දැනීමක් ලබනවා නම් සුවිශේෂත්වයක් තියෙන්න ඕන. විද්‍යාඥයෙකුට, ඉංජිනේරුවෙකුට, ඒ වගේම ඊට එහා ගිය උගතෙකුට බැලුවාම එවත් පුද්ගලයාගේ දැනීම සුවිශේෂයි. පත්තර කියවල තේරුම් ගන්නවා වගේ නෙමෙයි, යමක් කියන දේ අහගෙන ඉන්නවා වගේ නෙමෙයි, කතාවක් කියලා තේරුම් ගන්නවා වගේ නෙමෙයි ඊට වඩා ඉහළ දැනීමක් තියෙන්න ඕනා මේ විද්‍යා ශිල්ප ශාස්ත්‍ර විෂයේ හසල තැනකට එන්න. එනිසා ඒ දේ ලබන්ට යම්කිසි ආකාරයක තර්ක කිරීමේ හැකියාවක් තියෙන්න ඕන කියන දේ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන අන්න බුද්ධි මහිමේ කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳවත් අපි යම් අවබෝධයක් ගැනීමක් වැටහීමක් ඇති කරගන්න ඕන නම් අපි කොහොමද ඒක ඇති කරගන්නේ? සාමාන්‍ය දැනීම තුලින් පුළුවන්ද? බුද්ධි විශේෂ දැනීම තුලින් පුළුවන්ද? එනිසා අපිට පැහැදිලි උත්තරේ බුද්ධි විශේෂයෙන් අපිට නිවන් අවබෝධ කරගැනීමේ ශක්තිය ඇති කරගන්නවා නම් ලෝ ඉන්න ඉහළම බුද්ධිමතුන් බොහෝ දෙනෙක් නිවන් අවබෝධයට පෙළඹෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය ජනතාව අතර ඉන්න අයගෙන් නිවන පිළිබඳ කියන කතා බහ තේරුම් අරගෙන නිවන් දකින්න පුළුවන් නම් බොහෝ දෙනෙක් නිවන් දකිනවා. එනිසා අපිට අපි සාමාන්‍යයෙන් බුද්ධිමතුන් නෙවෙයිනේ එහෙමයි හුඟක් දෙනෙක් හිතන. සාමාන්‍ය ජීවිතය ගත කරන අය හැටියට මම අර සඳහන් කළේ නිවන් සුව පතාගෙන දන් දීම, මල් පූජා කිරීම, පෙරහැර යාම, වන්දනා ගමන් යාම වගේ දේවල් තමයි බොහොම දෙනෙක් කරන්නේ. ඊට එහා කරන්න දෙයක් ඒත්තන්ට ඉතුරු වෙලත් නැහැ පුළුවන් කමකුත් නැහැ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන කියාගෙන ඒ වගේම ඒ අනුව කටයුතු කරලා නිවන් ප්‍රාර්ථනා කරගෙන පිළිවෙත් පිරීමේ හැකියාව බොහෝ දෙනෙකුට නැහැ. ඒ වගේම තමයි අපි කල්පනා කරන්න ඕන නිවන් සුව කියලා කිව්වහම දැන් අපි යම් ආකාරයකට ධර්මය ඉගෙන ගන්නවානේ. ධර්මය ඉගෙන ගන්නවා ධර්මය අහනවා. ඒ ධර්මය අහනකොට ධර්මය ඉගෙන ගන්නකොට අපිට ඒ තුලින් බැරිද යම්කිසි ආකාරයක මාර්ගඵල අවබෝධයකටපත් වෙන්න ධර්මය ඇසීමෙන් පමණක් ධර්මය ඇසීමෙන් පමණක් මාර්ගඵල අවබෝධයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් මහා ඇදුරු තනතුරුගත් මහා පඬිත ප්‍රාඥය සිටිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම વિશે හොඳ දැනීමක් පේන අය. ලංකාවේ තියෙන තේරවාද බුදුදහම පමණක් නෙමෙයි තිබ්බතීය බුද්ධාගම තන්ත්‍රවාදය මහායාන බුදුදහම ඒ වගේම යෝගාචාර සම්ප්‍රදාය විඥානවාදී අදහස් වගේ මේ පසුකාලීනව දිනු වෙච්ච බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැසිරෙන් දිනු වෙච්ච බොහෝ දේ පිළිබඳ හොඳ දන්න පිරිස ඉන්නවා. මේ ශාස්ත්‍රයේ පරතරයට පැමිණියත් ඒ ඇත්තෝ නිවන් අවබෝධ කරගත්ත අය නෙමෙයි. මාර්ගඵල වලටපත් වෙච්ච අය නෙමෙයි. එහෙමනම් අපි කවුරුත් තේරුම් ගන්න ඕනා බුදුදහම વિશે මනා දැනීමක් තියෙන කෙනෙකුට උනත් නිවන් අවබෝධ කර ගැනීම ඒ තරම් පහසු දෙයක් නොවන බව. අනෙක් අතට සමහර වෙලාවට අපි මේ බණ කතා සාහිත්‍යයේ කියන්නේ සමහර කතාවන් සූත්‍ර පිටකේ තියෙනවා. සමහර කතාවන් තේරගාථා පාළියේ තියෙනවා. සමහර කතාවන් අට කතාවේ තියෙනවා. සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අටකතාවේ තියෙන පින්නතුනි පසුකාලීනව එකතු වෙච්ච දේවල්. තේරගතා තේරිගතා වුණත් තුන්වෙනි ධර්ම සංගායනාව පළවෙනි ධර්ම සංගායනාව අතරතුර සකස් වුණ දේ හැටියට තමයි සැලකෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම සැලකිලි යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්ම වලට. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක නිසා බෞද්ධ කතා සාහිත්‍යයේ සඳහන් වන කතාවන් අපි බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න ඕන. මොකද ඒකට හේතුව දැන් බොහොම දෙනෙක් ඒ පසු කාලයේ ස්වාමින් වහන්සේලා ලියපු කතා ප්‍රවෘත්ති මුල් කරගෙන බුදුදහම විකෘති කරනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. කෙනෙකුට කියන්න පුළුවන් චුල්ලපන්තක හාමුදුරුවන්ට රෙජිකැලක් අරගෙන හිරු දෙස බලාගෙන රජෝහරණම් කියමින් ටික වෙලාවක් ඉන්නකොට සෞඛලස් නසා රහත් භාවයටපත් වෙන්න පුළුවන් වුණා. ඒ භාවනා කළ නෙමෙයි. ඒ වගේම තව කෙනෙක් කියන්න පුළුවන් ස්වර්ණකාර කියන හාමුදුරුවන්ට මොනතරම් භාවනා කළත් උන්වහන්සේට මාර්ගඵල අවබෝධ කරගන්නට බැරි වුණා. සරියුත් මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ හමුව ස්වාමීනි මේ මගේ සිසු දරුවා මාර්ගඵල අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ ඒ නිසා වහන්සේ කර්මස්ථාන දේවා වදාරන්න බුදුරජාණන් වහන්සේ ස්වර්ණකාර භික්ෂුවට දේරුවම් වෙහෙර ඉදිරියේ තියෙන පොකුණේ නෙළුම් මලක් පෙන්නවා ඒ දිහා බලාගෙන අනිත්‍ය ධර්මයේ වැටහෙන හැටියට කටයුතු කරන්න පිළිවෙත් පුරන්ට නැත්නම් හික්මෙන්න කියලා වදාලා. සර්ණකාර භික්ෂුව දහවල් වෙනකොට උදේ පාන්දර ප්‍රමුදිතව ප්‍රබෝධමත්ව ජීවයෙන් පිරුණේ ඒ මල කෙමෙන් කෙමෙන් පරවෙන දිහා බලලා මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තේරුම් ගත්තා. ඒ වගේම තමයි තුල්ලපන්තක හාමුදුරුවෝ ඒ වගේම සර්ණකාර හාමුදුරුවෝ ඒ වගේම කුච්චුතරා කියන උපාසිකාව. මේ සාමාන්‍යයෙන් මෙහි කාර්යයක් ඇටියෙත් නැත්නම් මල් ගේන අම්ම කෙනෙක් ඇටියෙද සාමාවතී ප්‍රධාන පිරිසට සේවය කරපු කෙනෙක්. බුදුබණ අහලා හොඳ තැනකටපත් වෙලා හිටියා. සාමාවතී ඇතුළු පිරිසටත් බණ කිව්වා. ඉතින් මෙවැනි කතා ප්‍රවෘත්ති අපිට බොහොමයක් හමු වෙනවා. ඒ වගේම සමහර වෙලාවට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මහරහත් භාවයටපත් උනේ දීගණක කියන පරිබ්‍රාජකයාට දෙසූ දහමට හිත යොමු කරමි. හැබැයි උන්වහන්සේ උත්සාහයක යෙදුණ භාවනා කළා. උන්වහන්සේට දහම වැටුනේ අර දීගණක පරිබ්‍රාජකයාට වේදනාව පිළිබඳව දේශනා කරනකොට අන්නේ පිළිබඳ අවධානය යොමු කිරීමේ. එනිසා පින්නතුනේ අපි මේ වෙලාවේදී මේ කරුණ තේරුම් ගන්න ඕන මෙහෙම. අපි දන්නවා සමහර විට ගණිත විෂයේ දක්ෂ දරුවෝ ඉන්නවා. විද්‍යා විෂයේ දක්ෂ දරුවෝ ඉන්නවා. ගණිත විෂයේ දක්ෂ දරුවෙකුට අපි උගන්වනවා චිත්‍ර කලාව. චිත්‍ර කලාව කියන එක බොහොම සරල පහසු දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා දරුවන් අතර උනත් ඒ අනිත් විෂයන්ට අදක්ෂ වුණාට චිත්‍ර අඳින්න දක්ෂයි. නමුත් ඒ සරල පහසු දේ වුණත් අර ගණ්ඨමිනිත ශාස්ත්‍රය ගැන අගතන්පත් සිසුවාට සමහර විට මැනවි කරන්න බෑ. ඒ වගේම තමයි ගායනාවක් කරන්න කිව්වහම සින්දුවක් කියන්න කිව්වහම හැමදෙනාටම පුළුවන් කමක් තියෙනවා. ගීත නිබන්ධනය කරන්න කිව්වහම ඒක පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා විද්‍යා ශාස්ත්‍ර විශේෂ හසල දැනුමක් ලබා ගන්නට ගීත නිබන්ධනය කරන්නට ඒ වගේම ගණිත මිනිස් සාසු විෂයේ ඉංජිනේරු විද්‍යාව හදාරන්ට මේ කවර දෙයක් වුණත් යම් කිසි ආකාරයක මේ මිනිසුන් අතර යම් විවිධත්වයක් පෙන්වුම් කරනවා. එහෙනම් දැනුම ග්‍රහණය කර ගැනීමේදී යමක් වටහා ගැනීමේදී මිනිසුන්ගේ සිස්සතන් තුළ තියෙන මේ වෙනස අපි තේරුම් ගන්න ඕන. හොඳ ගුරුවරයෙක් නම් සිසු දරුවන්ගේ මේ කුසලතා තේරුම් අරගෙනයි උගන්වී යුත්තේ. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සත්තාදේව මනුස්සාන කියලා කියන්නේ. එනිසා සරියුත් හාමුදුරන්ට බැරි වුණා. ඒ වගේම මහා පන්තක හාමුදුරන්ට බැරි වුණා. ඉතින් අන්නේ විදිහට ඒ නොහැකි වුණ නිසා බුදු පියාණන් වහන්සේට අනිත් කිසි කෙනෙකුට නැති ඥාන මහිමයක්, බුද්ධි මහිමයක් තියෙන නිසා ප්‍රඥාවෙන් අගතෙන්පත් උන්වහන්සේට ඔහුගේ సంతානගත ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. කලාකාමී හදවතක් තියෙන සමකාර හාමුදුරුවන්ට නෙළුම් මලක් දෙස බලාගෙන සත්‍ය අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබුණට කුලපන්තක හාමුදුරුවන්ට රෙදි කඩක් අරගෙන අර විදිහට හිරු දෙස බලාගෙන අදෝහරණම් කියමින් ඒ වාචෝද්ගත කලාට ඔබට අපිට ඒක පුළුවන් කමක් නැහැ. සමහර විට පුළුවන් අය ඇති. නමුත් කාටද අපිට කමටහන් දෙන්න ශක්තියක් තියෙන්නේ? ඒ නිසා මේ කතාවක් දෙකක් කියූ පමණින් එපා හිතන්ට හැමදිනාටම භාවනා නොකර නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියන එක. ඒක වැරදි අදහසක්. එනිසා පින්නතුනේ නාග සමාල හාමුදුරුවෝ එකකටවත් අයිති නැහැ. උන්වහන්සේ මහපාරේ යනකොට නාටිකාංගනාවක් නටන ආකාරයේ දැකලා ඒ වෙලාවේ උන්වහන්සේට ධර්මයේ පසක් වූ බව සඳහන් වෙන්නේ. තිස්ස හාමුදුරුවෝ මිහින්තලේ ඉඳලා චේතිගිරියේ ඉඳලා මහ විහාරය වැඳ පුදා ගන්න එනකොට කාන්තාවක් දැකලා අට්ටික සංඥාව සිහිපත් වෙලා උන්වහන්සේට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණා. මේ කතාවල් වලින් අපි තේරුම් ගන්න ඕන කරන්නේ පින්නතුනේ කොටසකට යම් යම් විදිය හැකියාවන් මේ කියන කරුණු ඔස්සේ තියෙනවා. ඒක හැම දිනාටම සාධාරණීකරණය කරලා යම් කෙනෙක් මිදින මානසික සුවය භාවනාව තුළින් අත්විඳිනවා නම් ඒකට අලුත් බණ කියන එක පුදු බණ විකෘති කිරීමක්. ඒක මහා පාපයක්. ආනන්තරේ පාප කර්මයට ළඟින් තියන්න පුළුවන් පාපයක්. එනිසා බුදුරජාණන් වහන්සේ පින්නතුනේ භාවේත බැවුම් වඩන්න. මේ රුක්ෂ මූල, මේ ශූන්‍යාගාර, මේ ආරණ්‍ය කියලා උන්වහන්සේ වදාලි නැද්ද? කවුරුත් එක දන්නවනේ. ඒ නිසා පින්නතුනේ සමහර වෙලාවට සෝතාපන්න කියන වචනේ Tamanට හිතන හිතන හැටියට වෙනස් කර කර මේ බෞද්ධ පින්නතුන් නොමග යවන පිරිසක් හැදෙනවා. මේ අය මේ දේවල් කරන්නේ හිතේ යටි දෙයක් තියාගෙන. ශාසනය විනාශ කිරීමේ අදහස මිස වෙන කිසිම දෙයක් නෑ. ඒක නිසා මේ පින්නතුන් භාවනා වැඩිමෙන් ඉවත් වෙන්න එපා. සෝවාන් වීම, සතරදාගාමී වීම, අනාගාමී වීම කෙසේ වෙතත් කෙනෙකුට තියෙන මහා පුදුම සැනසෙල්ලක් තමයි සිත එකඟ කර ගැනීම. අපි මෙහෙම කල්පනා කරලා බලමු මේ කාරණේ. අපි දන්නවා පටිච්චසමුප්පාදේ ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ දේවල් පිළිබඳව අහලා කියවලා විමසලා තියෙනවා. ඒ නිසා මේව කියවනවා, අහනවා, විමසනවා, තේරුම් ගන්නවා. සමහර වෙලාවට සමහර කෙනෙකුට ඊට එහා ගිය දැනීමක් තියෙනවා. නාම රූප පිළිබඳ දැනීම තියෙනවා. හේතුඵල දන්නා නුවණ පිළිබඳ දැනීම තියෙනවා. ඒ වාගේම ක්ෂණයක් ක්ෂණයක් පාසා රූප කලාප භංග වෙන හැටි භංග ඥානයේ පිළිබඳ දැනීමක් තියෙනවා. ඒ තුලින් මේ නිබ්බිදානුපස්සනාව වඩන හැටි ගැන දැනීමක් තියෙනවා. ඕන තරම් පින්නතුනේ පොතපතේ මේවා කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. සමහර වෙලාවට අනාත්මය වැනි ගැඹුරු කරුණු මම පුදුම විදියට උත්සාහයක් ලබ කරනවා ස්වාමින් වහන්සේලා ඔබට කියලා දෙන්න. එනිසා ත්‍රිලක්ෂණය පිළිබඳ අපි අහන බණ හොඳටම ඇති ඒ ගැන දැනීමක් ඇති කරගන්න. පටිච්චසමුප්පාදයේ පිළිබඳව මොනතරම් බණ අපි අහලා තියෙනවද? ඒ වගේම පින්නතුනි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මොනතරම් බණ අහලා තියෙනවද? මේ තරම් අහපු බණ, මේ තරම් දන්න බණ, මේ තරම් ඉගෙනගත්ත බණ ප්‍රමාණවත් නැද්ද පින්නතුනි නිවන් සාක්ෂාත් කරගන්නට මාර්ගඵල වලටපත් වෙන්න ඒ නිසා හොඳට තේරුම් ගන්න නැවතත් මම කියපු දේ කුමක්ද කියලා අපිට භාවනා නොකර ධර්මඥානයේ තුලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න බැරිද සෝවාන් වෙන්න බැරිද සකෘදාගාම වෙන්න බැරිද අනාගාම වෙන්න බැරිද අරියත් වෙන්න බැරිද එනිසා අපි බණ ඇහුවා කියලා ඇහුව පමණින් අපිට ඒ தത്വයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ தത്വයට වෙන්න පුළුවන් කමක් තේනවා නම් බණ ගැන හොඳට දන්න ධර්මයේ ගැන හොඳට විවරණය කරන්න පුළුවන් අය මොනතරම් දියුණු පවුණු தത്വයටපත් වෙන්න ඕනද? ඒක නිසා කෙනෙක් කල්පනා කරායේ මේ කියන ගැඹුරු කරුණු ඉගෙනගෙන ඒවා විමසලා ඒවා පිළිබඳ තර්ක කරලා ඒවා පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගෙන Tamanට ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කියලා. නමුත් ඒක එලෙසින්ම අපිට පිළිගන්න බෑ කියන්න බෑ අනුමත කරන්න බෑ. එනිසා අපි ධර්මයේ ඇසීම ඇසීම තුලින් ලබන්නේ දැනීම. දැනීමක් අපි ලබනවා. අපි සූත්‍ර පිටකයේ ඉගෙනගෙන තියෙනවා අභිධර්ම පිටකය ඉගෙනගෙන තියෙනවා. විනය පිටකය දන්නවා. ඒ වගේම මේ තව තවත් ගැඹුරු කරුණු පිළිබඳ පොතපත් හොඳට කියවලා තියෙනවා. බොහෝ දේ දන්නවා. හැබැයි අවබෝධය කියන එක ඊට වඩා වෙනස්. අවබෝධය වෙනස් දැනීමට වඩා අවබෝධය තියෙනවා නම් ඒ අවබෝධය තුළින් ඒ පුද්ගලයාගේ ජීවිතයේ යම්කිසි ආකාරයක දියුණුවක් ගුණාත්මක භාවයෙන් ඉදිරියට යෑම යම් කිසි ශක්තිවන්තකමක් තියෙනවා. සාමාන්‍යයෙන් උදාහරණයක් අරගන්න බලන්න. හොඳට බණ අහන, හොඳට බණ දන්න ආගමානුකූලව කටයුතු කරන කෙනෙක්. තමන්ගේ යම් කිසි දෙයක් නැති වුනහම මොන විදිහටද හැසිරෙන්නේ? කලබල වෙනවද? කෑගොස්සන් ගහනවාද? තැවීමටපත් වෙනවාද? අපි කිසි කෙනෙකුට ඒ පිළිබඳ නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. සමාජයේ ජීවත් වෙන යහපත් ජීවිත ගත කරන අය දිහා බලන්න. ඒ විතරක් නෙමෙයි මරණයක් සිද්ධ වුණාම හිතේ ශ්‍රවන්ත කෙනෙක් මැරුණාම මොනතරම් දුරට කම්පා වෙනවද හැබැයි ඊට පෙර ඔහු මලගමකට ගියාම ඒ මිය ගිය ඇත්තගේ ඥාතීන්ට අවවාද කරන්නේ මොනතරම් දක්ෂ විදිහටද ස්වාමීන් වහන්සේලා වුණත් එහෙමයි ඒ නිසා මිය යන බව දන්නවා ඒ ගැන නිතර සිහිපත් කළා ඒ පිළිබඳ හොඳ හැඟීමක් තියෙනවා අපි මේ සියල්ල අත්තර දාලා යන්න ඕනයි කියන එක නිතරම කියන කෙනෙක් වුණත් කෙනෙක් මිය ගියාට පස්සේ හැසිරෙන්නේ අර සාමාන්‍ය පුද්ගලයාගේ විදිහටමයි. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඒ නිසා පින්නතුනේ භාවනා කරනකොට භාවනා කරන කෙනෙක් මොන වගේද මේ ධර්මයේ දකින්නේ? භාවනා කරන කෙනෙක් මේ ධර්මයේ දකින්නේ පින්නතුනේ සාමාන්‍යයෙන් ඒ ඇත්තා තමන්ගේ චෛතසික පිළිබඳව හොඳට මෙනෙහි කරනවා. චෛතසික පිළිබඳ හොඳට මෙනෙහි කරනවා. ඒ කියන්නේ ක්‍රෝධ සිතිවිලි, වෛර සිතිවිලි, රාග සිතිවිලි, කාම සිතිවිලි මේ කියනා වූ නරක පැත්තේ වගේම යහපත් අලෝභය ගැන, අද්වේෂය ගැන, කරුණාව ගැන, දයාව ගැන, මෛත්‍රිය ගැන හිතක පහළ වෙන සිතිවිලි නිරන්තරයෙන්ම බලන්ට විමසන්ට ඒ දිහා අවලෝකනය කරන්ට අන්න එයා හුරු වෙනවා පුරුදු වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න භාවනා කියලා කිව්වහම නිකම්ම පින්නතුනි ආනාපාන සතිය පමණක් නෙමෙයි. නිකම්ම බුද්ධානුස්සතිය පමණක් නෙමෙයි. මේ ආනාපාන සතිය වඩන ඇත්තන්ට හුලං භාවනාව කියලා එක එක්කෙනා උපහාසයෙන් කතා කරනවා. මේ පෙරේද මහණ වෙලා කිසිම ගුරු ඇසුරක් නැති විනයට අනුකූල භාවයක් නැති මේ ඇත්ත මේ කරන අපරාධය ශාසනයට පින්නතුනි බලවත් පීඩාවක් සදහැතියන් නිරේට යොමු කරන්නේ මේ ඇත්තෝ ලෞතර බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය පිළිබඳ මොන මොන තරම් දුරට දේශනා කළාද? කොච්චර වටින භාවනාවක්ද? දැන් කෙනෙක් කල්පනා කරයි හුස්ම ගණන් කළාට කොහොමද සත්‍ය අවබෝධ වෙන්නේ? සත්‍ය අවබෝධ වෙන්න ඉස්සෙල්ලා පින්නතුනි අපි හිත නිවා ගන්න ඕන. හිත සූපත් කරන්න ඕන. හිත එකඟ කර ගන්න ඕන. හිත සමාධි තත්වයටපත් කර ගන්න ඕන. මා ධර්ම දේශනා පටන් ගන්නකොටම කිව්වේ කුමක්ද? දහම ඇසීමේ ප්‍රතිඵලය තමයි පින්නතුනි දහම ඇසීමේ ප්‍රතිඵලය අපේ ගැටළු වලට විසඳුම් ලැබීම. එහෙමනම් දහම ඇසීමේ ප්‍රතිඵලය ගැටළු වලට විසඳුම් ලැබීම නම් ප්‍රයත්න හිතන්න ධම්මානුපස්සනාව ගැන. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව ගැන කියනකොට අපිට ටිකක් හිත ටිකක් පස්සට යන ගතිය තියෙනවා. බොහෝ විට අපි විධිමත්ව මේක කරනවානේ මොනවද නීවරණ පබ්බ ආයතන පබ්බ පොඥාංග පබ්බ කන්ද පබ්බ චතුසත්‍ය පබ්බ මෙහෙම නැතුව අපිට පුළුවන් සාමාන්‍යයෙන් පින්නතුනේ අපිට එදිනදා ජීවිතයේ පිළිබඳව අන්න මෙනෙහි කරන්න යම් කිසි ගැටලුවක් තියෙනවා නම් නිසංසලව නිහඬව tempatව ඒ ප්‍රශ්නේ දිහා හොඳින් බලන්න මේක එක්කෙනා චෝදනා කරන්නේ භාවනාවට මේ ප්‍රායෝගිකත්වයෙන් ඈත් වෙන නිසා. ඔබම කල්පනා කරන්න ඔබ මෙතෙක් දවස් භාවනා වැඩුවා ඒ භාවනා වැඩුවේ ආනාපාන සතිය පිළිබඳ. ආනාපාන සතිය ඉතින් හුස්ම පිළිබඳ අවධානය යොමු කරගෙන ඉන්නකොට ටික කාලයක් යනකොට ඒක නොදැනී යනවා. ඊට පස්සේ කර්මස්ථානාචාර්යන් වහන්සේ සඳහන් කරනවා කොහොම හරි හුස්ම ගැන දැනගන්න අවධානය යොමු කරාන්ට නැවතත් ආනාපාන සතියට යොමු වෙන්න කියලා. ඒ මෙහෙම ඒකාකාරී ස්වභාවයක් නැතුව නෙමෙයි තියෙන්නේ. හැබැයි පින්නතුනි වෙනත් රටවල් වල වෙනත් සාතීන් මේ භාවනා ක්‍රම තමනට ගැළපෙන විදිහ, තමන ප්‍රතිඵලදායි විදිහට භාවනා ක්‍රම හදාගන්න. ඉතින් ඔයස්තන්ට පුළුවන් කමක් තියෙනවා මොකද්ද? පන්සලට ගිහිල්ලා ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා භාවනා වැඩුවත් නැවත ගෙදර ගෙදරට එන්න ඕන. ගෙදර තිබිච්ච ප්‍රශ්න, ගැටලු, කනස්සලු දේවල්, කලකිරෙන දේවල් එලෙසින්ම පවතිනවා. සමහර වෙලාවට ඔබට උපදෙස් දෙනවා ඔබ මේ තපෝ භූමියට ආවි බොහොම උතුම් අදහසකින්. ඒ නිසා සියලුම gedara දේවල් අමතක කරන්න. gedara ප්‍රශ්න අමතක කරන්න. දැන් එතකොට භාවනා කරන කෙනාට හැඟීමක් ඇති වුණොත් මොකද්ද? දැන් මේ භාවනා කරනවා කියන්නේ මාර්ගඵල ලබා ගන්නවා කියන්නේ එක්තරා සීමාවකට කොටු වීමක් වගේ. මේ තපෝ භූමියේ ඉන්නතුරු මම මගේ වැඩිමල් පුතාගේ ප්‍රශ්න ගැන හිතන්නේ නැහැ. ඒ වගේම අසල්වාසීන් මට කරදර කරන ඒ ගැන මම හිතන්නේ නැහැ. ඒ වගේම තමන්ට තියෙන අසනීප පිළිබඳව මම හිතන්නේ නැහැ. ඒ ඔක්කොම අමතක කරනවා. එතකොට මේ දවස් කීපයක් තුල මහන්සි ගන්න අමුතුම විදිහේ පදවියක් පානාන්තරයක් ලබන්නේ. හැබැයි මේ ශක්තිය ලැබිලා අර ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා නම් බොහොම හොඳයි. නමුත් ඔබට පුළුවන් කමක් තියෙනවා. තමන්ගේ ගැටලු ඉස්සරහට අරගෙන tempat වෙච්ච වෙලාවේ මම නිහඬ tempat සංසුන් නිවුන සිතින් මේ ගැන විසඳුමක් හොයන. අන්න එතකොට තමන් නොදත් දේ තමන්ට වැටහෙනවා. නොසිතූ දේ සිතෙනවා. විසඳුමක් එනවා. විමසීමක් එනවා. මීමංසකත්වයේ ඉදිරියට ඇවිල්ලා අන්න පින්නතුනේ භාවනා මධ්‍යස්ථානයෙන් පිට වෙලා යනකොට උත්තරයක් හොයාගෙන යන්නේ. අර බොහෝ වෙලාවට භාවනා කරන අයත් භාවනා නොකරන අයත් ක්‍රියාව තුලයි ජීවත් වෙන්නේ. ක්‍රියාවට පෙර හිත සිටිවිලි මේ අතර මොනම විදිහකවත් සම්බන්ධය දන්නේ නැහැ. මෙන්න මේක ලොකුම අඩුපාඩුවක්. එනිසා අපි දාන්න ධර්මය සමහර විට නොදන්නවට වඩා නොදන්න කෙනෙකුට වඩා උපකාර වෙන්න පුළුවන් භාවනාව දියුණු කරගන්න. අනිත් අතට සීල සමාධි ප්‍රඥා කියන මේ කරුණු තුන මොන විදිහේ ධර්ම දේශනා කළත් මේක අමතක කරන්න බෑනේ. එතකොට එතන සීලය අරුණාම සමාධිය ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා කියන්නේ සමාධි ප්‍රඥාව ඍජුවම භාවනාවට සම්බන්ධ වෙන්නේ. ඍජුවම භාවනාවට සම්බන්ධ වෙන්නේ. එනිසා සමාධිය කියන සිතේ එකඟ බවත් ප්‍රඥාවේ කියන ලෝක తත්වය මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය ඒ වූ පරිද්දෙන් දැකීමත් අපිට පින්නතුන් ළඟා කර ගන්න පුළුවන්කම තියෙන්නේ භාවනා කිරීමෙන්. ඒක නිසා අපි හිතන්ට ඕන කරන දෙයක් තමයි සෝත කන ආපන දහම් පැමිණීම සෝතාපන්න. එක එක්කෙනාට පින්වත්නි වචනේ හිතෙමිට හරස් කරන්න පුළුවන්. අපි ඉගෙන කලබල වෙන්න ඕනේ නෑ. ඒ ඇත්ත පව පුරෝගත්තට ඔය ඇත්ත පව පුරෝගන්න එපා. එහෙනම් හිතලා බලන්න ඕන තරම් අවස්ථාවල් තියෙනවා. දැන් අඟුලිමාල හාමුදුරුවෝ අඟුලිමාල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් දහම අහලා මහණ වුණා. හැබැයි සෝවාන් වුණෙත් නෑ රහත් වුණෙත් නෑ. දැන් මජ්ක්‍ධිම නිකාය අඟුලිමාල සූත්‍රයේ එකක්. ඒකට අමාවතරේ තියෙන අඟුලිමාල කතාව තව එකක්. ඒ වගේම තේරගාථා පාළිය කතාව තව එකක්. අට කතාවේ කියන එකක් තව එකක්. කතා හතරක් පහක් තියෙනවා. ඒකට ඒවැ වෙනස්කම් තියෙනවා. අපි පිළිගන්න ඕන කරන්නේ මජ්ක්‍ධිම නිකාය කතාව. මජ්ක්‍ධිම නිකාය කතාවට අනුව අඟුලිමාල හාමුදුරුවෝ මහණ වෙලා අනිත් හාමුදුරුවෝ වගේ කටයුතු කරනවා පින්ඳ පාත යනවා ශාසනය වැඩ කරනවා මේ ඔක්කොම කරනවා දිනක මහන්සිය මහමග යනකොට මූල ගර්භව විලාප දෙන මව් කෙනෙක් දැකලා හද సంతානේ ලොකු කනගාටුවක් ඇති වුණා තාම පුහුදුන් කෙනෙක් නේ බෝසත්තා කීසන්ති බුදුහාමුදුරන්ට සඳහන් කරන ස්වාමීනි සත්‍යය වූ දුකටපත් වෙනවා අනිතකොට තමයි උන්වහන්සේ කිව්වේ ඔබ ගිහිල්ලා සත්‍ය ක්‍රියා කරන්න කියලා සත්‍යක්‍රියා කළා මෞතුමිය සුවපත් වුණා. අමුණවල හාමුදුරුවෝ වනාන්තරයට ගියා. නැවත සතුන් මරන්න මිනිස්සු මරන්න නෙමෙයි. උන්වහන්සේ භාවනා කරන්න. අමුණවල හාමුදුරුවෝ වනාන්තරේ භාවනා කළා තමයි සිව්පිලිසිඹියාපත් රහත් භාවයටපත් වුනේ. මුගලන් හාමුදුරුවොත් එහෙමයි භාවනා කළා තමයි ඒ උතුම් ආර්ය පදවියටපත් වුනේ. ආනන්ද හාමුදුරුවන්ට ධර්මයේ පිළිබඳ මොනතරම් දැනීමක් තියෙනවද? සෝවාන් වුණා. නමුත් උන්වහන්සේට භාවනා වැඩිමෙන් පස්සේ තමයි තත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබුණේ. එනිසා වැරදි විදියට හිතන්ට එපා. අපි ඔක්කොම සෝවාන් වෙලා. දැන් ඉතින් අපි සසර අපායෙන් සතර අපායෙන් නිදහස් වෙච්ච අය. එහෙම හිතන්ට ඕන කරන්නේ නැහැ. එහෙම හිතලා භාවනාව කල් දාන්න ඕන කරන්නේ නැහැ. භාවනාව තුළින් පින්නතුනි අපිට ලැබෙන ඒකාග්‍රතාවයේ එකඟ බව උතුම් විදර්ශනාට උපකාර වන බවයි බුදුහාමුදුරු වදාළේ. සමාහිතෝ යථා භූතං පජානාති. හිත එකඟ වුණාම තමයි පත් වූ පරිද්දෙන් අවබෝධ කර ගැනීම, වටහා ගැනීම, දැන ගැනීම හැකියාව ලැබෙන්නේ. එනිසා මේ පිළිමද එක එක්කෙනා එක එක කතාවල් කියනවා. සමත භාවනා කළ සමාධියටපත් වෙන්න ඕනේ නෑ. හිතේ එකඟ බව ඕන කරන්නේ නෑ. පස්සේ කාලෙදී පස්වෙනි සියවසේදී විතර ඔය සුස්කේ දර්ශක කුසුස්කේ දර්ශක කියන වචනයත් ඇතුල් වුණා. ඒ කියන්නේ සමාධියකින් තොරව විදර්ශනාවට ලං රහත් වෙච්ච අය පිළිබඳව එහෙම නෙමෙයි පින්නතුනේ. අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ ලබන්න පුළුවන් ඉහළම සැපේ අපි ධර්මයේ තුලින් ලබන්න ඕන. ඒ ලබනවා නම් අපට සෝතාපට්ටි මාර්ගයේ අපේක්ෂාවෙන් හෝ එහෙම නැතුව හෝ අපි නිරන්තරයෙන් භාවනාවක යෙදෙන්න ඕන. මේ භාවනාව අවතක්සේරුවටපත් කරන්නේ භාවනා වඩන භාවනා මධ්‍යස්ථානවල ඉන්න ස්වාමින්වහන්සේලා එවම ආරණ්‍ය සේනාසන පිළිබඳ ඊර්ෂාවක් ඇති වෙලා තියෙනවා සමහර මේ හාමුදුරුවෝ මේ ළඟදි මහාන වෙච්ච අය. වයසට ගිහිලා මහාන වෙච්ච අය තුල එහෙම ඊර්ෂාවක් තියෙනවා. යන්තම් ඉංග්‍රීසි එකක් දන්නවා, විද්‍යාවත් එක්ක බණ කියනවා, බොහෝ දෙනා මුලා කරනවා. ඒ අත්තන්ගේ දේශනාවලට යන අය අපාගාමි වෙනවමයි. අපාගාමි වෙන්නේ නැද්ද කියලා බලන්න. අපි දන්න කියන කාලේ ඉඳලා පාලි භාෂාව ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තා. ඒ ධර්මයට පරිබාහිර ධර්මයක් දේශනා කරනකොට පින්නතුනි කොහොමද? ඒත් හොඳ ලෝකේ කියන්නේ. එක වචනයක් කියන අනිච්ච කියලා කිව්වහම පින්නතුනි එතන තියෙන්නේ මාත්‍රාණ ඡයන අල්ප ඡයන අනිච්ච. ඒක ඉච්ඡ කියලා කිව්වහම තියෙන පින්නතුනි එතන ඒක වෙනස් විදිහට. අනිච්ච කියනකොට වෙනස් විදිහට කියනවා. ඉච්ඡ කියනකොට වෙනස් විදිහට කියනවා. අනිච්ච. ඒක එතෙන්දී අනිච්ච කියලා කියන්නේ අපි හැමදෙනාම දන්නවා පොඩි හාමුදුරු ඉගෙන ගන්නවා ලෝකේ ඉන්න හැම උගතෙක්ම ඉම්පර්මනන්ට් කියලා කියනවා අනිච්ච කියන එකට. ඒතොර එහෙම කියද්දි දැන් කියන්නේ මොකද්ද? ඉච්ඡාවක් නැති. ඔයත් සාදුකාර දෙමි. ඔයත් අනුමත කරමි. අනේ මේ ලෝතුරු ධර්මයේ ඇයි මෙහෙම කරන්නේ? අස්වාස ප්‍රස්වාස කියන්නේ පින්නතුනේ ආස්වාස ප්‍රස්වාස. අස්වැසුම කියලා සිංහලෙන් කියන යම් යම් තැන්වල. නමුත් පින්නතුනේ අස්වාස් කරනවා කියලා කියන්න පුළුවන්ද? මේ වගේ බොහෝ වචන තියෙනවා පින්නතුනේ තමාගේ මන අපේ පරිදි වෙනස් කර කර වෙනස් කර කර ධම්ම විකෘති කරනවා. ඒ නිසා ඈත්තු හිතාන්ට අපිට බොහෝ සරල බොහොම පහසුවෙන් භාවනාවකට පිවිසෙන්න පුළුවන්. ඒක නිසා අපිට ඔයත්න්ට සෝවාන් වෙන්න පුළුවන් එක බොහොම හොඳයි. නමුත් මේ භාවනාවේදී ඕනම කෙනෙකුට තමන් හරියට ආනාපාන සතියට හිත යොමු කරනවා නම් අවධානය යොමු කරනවා නම් මේ ධානාංග ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක අහවල් ආයතනේ අහවල් භාවනා මධ්‍යස්ථාන කීකේ මේ ප්‍රසිද්ධ කරගෙන අමුතුම විදියට පෙළ ගැහෙන පිරිසක් ඉන්නවා. මේක එච්චර අපහසුයක් නෙමෙයි. හැබැයි එක දෙයක් තියෙනවා පින්නතුනි. දැනීම හෝ වේවා, දක්ෂතා හෝ වේවා ලැබෙන ක්‍රම තියෙනවානේ. සමහර වෙලාවට ඥානවල ශක්ති ඥානවල ස්වභාවය අනුව කෙනෙකුට සුවිශේෂ දක්ෂකම් ඇති වෙන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් පුහුණුව තුලින් ඒක ලබා ගන්න ඕන. පුහුණුව තුලින් ඒ දේ ලබා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ හැම වෙලාව වචන දෙකක් අහලා මාර්ගඵල ලබාගත් පින්නතුනේ පෙර සසර සම්බන්ධතාවය අනුව. එහෙම නොමැති කෙනෙක් මොකද කරන්න ඕන? කරන්නේ පුහුණු වෙලා නිරන්තර අභ්‍යාසයෙන් අනිත් තත්ත්වයට පත් වෙන්න ඕන. දැන් අපේ බොහෝ පින්නතුන් භාවනා කිරීම පිළිබඳව රැඩියාවක් යොමු වීමක් එම් හැඟීමක් තිබෙන බව පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි භාවනාව තුළින් විඳින වින්දනය සුවේදනාව විඳින්න අවස්ථාවක් නොලැබීම. එහෙම සුවේදනාවක් සුවින්දනයක් යම් කෙනෙක් භාවනාව තුළින් ලබනවා නම් ඒකාන්තයෙන් ඔය කොයි කවුරු භාවනාව එපා කිව්වත් ඒ ඇත්තම අයින් කරන්න බෑ. මේක ඉතාම පහසුයි පින්නතුනි. පරිසරය ගත්තාම අපිට හුඟක් බල බලපානවා අපේ හිත එකඟ කරගන්න පරිසරය. මොකද ඒකට හේතුව බොහෝ දෙනෙක් භාවනා කරන්නේ සිල් සමාදන් වෙලා සමූහයක් එක්ක. උදේ 9ට හවස 3ට වගේ අවස්ථාවක. මේ වගේ අවස්ථාවක පින්නතුනි භාවනා කරනකොට කායිකව දාහයක් ඇති වෙනවා. නොසන්සුන්කමක් ඇති වෙනවා. ඉතින් පින්නතුනි රාත්‍රී කාලයේදී පුළුවන් කමක් තියෙනවා නම් මේ විදුලි බුබුලු දල්වාගෙන පිරිසක් මැද භාවනා කරනවට වඩා බොමලුවක නිහඬ පරිසරයේ තමන්ට පින්නතුනි සුදුසු පරිසරයේ ලැබුණොත් ඒකාන්තයේ මිහිත මහා පුදුම විදිහට තැම්පත් වෙනවා එකඟ වෙනවා ඒ පුරුද්දක් හැටියට කරගෙන යන්න ආසාවක් ඇති වුණොත් ඊට පස්සේ ඇත්තට පුළුවන් කමක් තියෙනවා මේ භාවනාව තුළින් යම් කිසුවයක් ලබන්න. පීති සුඛ ඒකග්ගතා කියන දේ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒකට උපායක් සඳහන් කරන්න පුළුවන්. මම මේ කරුණ නිතරම කියනවා. භාවනා කරන්න සූදානමක් ඕන නැහැ. ඒ වගේම ඉරියව්වක් ඕන කරන්නේත් නැහැ. තමන්ට ඕනකම තියෙන හිත එකඟ කර ගැනීමේ දක්ෂතාවයේ ඇති කර ගැනීමට නම් තමන් ඇඳේ සයනේ වැතිරලා වැතිරලා ඉන්න ඉරියව්ව කුමක් හෝ වේවා තමන්ගේ හිත පැත්තට යොමු වෙන්න ඕන. රාත්‍රී කාලේ කවුරුත් නිදාගෙන නිශ්ශබ්දව නිහඬව ඉන්න වෙලාවනේ පුරුද්දක් ඇති කරගන්න. මොකද්ද පුරුද්ද? මා මෙවැනි වෙලාවකදී අතීත අනාගත අරමුණු දෙපැත්තම අයින් කරලා මේ මොහොතේ පමණක් සිටිනවා. මේ මොහොතේ ඉන්නකොටත් මොනවාක්වත්ම සිතුවිලි හිතන්නේ නැතුව තමාගේ හිත යොමු කරන්න ඕන කොහාටද තමන්ට දැනෙන චලනයේට සෙලවීමට වායු ධාතුවට මොකද ඒ වායු ධාතුව චලනයේ ඒ වායු ධාතුව චලනයේ තමයි පින්නතුනේ ආස්වාස ප්‍රස්වාස මේ පුරුද්ද ටික දවසක් කරගෙන යනකොට ආරම්භයේදී ඕලාරිකව දැනෙනවා. ආස්වාස ප්‍රස්වාස කරන හැටි දැනෙනවා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? තමන් කොයි වෙලාවක හරි මේ පුරුදු මෙනෙහි කිරීමට යොමු වුණාම අර කියන ඕලාරික ගතිය, රළු ගතිය, ප්‍රකට ගතිය අතුරුදහන් වෙලා තමන්ගේ ශාරීරියේ තුලින්ම වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. දැන් ශාරීරියේ තුලින්ම වේදනාවක් දැනෙන්න පටන් ගන්නකොට මොකද ඊළඟට වෙන්නේ? මහා පුදුම සිසිලසක්, මහා පුදුම සනීපයක්, මහා පුදුම සෞම්‍ය ගතියක් Tamanට දැනෙන්න පටන් ගන්නවා. මේ දේ අපි ප්‍රයෝග කරගන්නේ මොනවටද? මේ දේ අපි ප්‍රයෝග කරගන්නේ ලෞකික වශයෙන් සැපේ පිණිස, සුවේ පිණිස, සැනසීම පිණිස, නිරෝගී බව පිණිස. අනේ ඒ සඳහායි ප්‍රයෝග කරගන්නේ. අපි නිරෝගීවන්ත වෙන්න ඕන. අපි නිවිච්චය වෙන්න ඕන. අපි සංසිද්ධිය අයෙන්ට ඕන. අපි හිත එකම වෙන්න ඕන. එහෙම නැතුව පින්නතින කොහොමද අපි කුසල ආරම්මණයක අපි හිත පිහිටවන්නේ? මා කලින් සඳහන් කළා වගේ එහෙම නොවුනොත් කලබල විය යුතු අවස්ථාවේ අනිත්‍ය වගේ කලබල වෙනවා. හනන්ට ඕන කරන හනන්ට වෙන අවස්ථාවේ හනනවා. වැළපෙන්න ඕන කරන අවස්ථාව වැළපෙනවා. අපවත් සාමාන්‍ය භාවනා නොකරන අය පිළිවෙත් අනුගමනය නොකරන අයත් අතර කිසිම වෙනසක් නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණේ තුල තමන් පුහුණු කළා නම් තමන් දියුණු කළා නම් තමන් වැඩුවා නම් තමාගේ හිත අනේ තුලින් මහා පුදුම අස්සසිල්ලක් සෝයක් සනීපයක් ඒකාන්තයෙන් ඇති වෙනවා ඊට පස්සේ තමන්ට පුළුවන්කමක් තියෙනවා ධර්මයේ තුලින් අර කියන කා මොකද්ද සකාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ප්‍රහීන කරන්න පුළුවන්කම තියෙනවා මමත්වයේ කියන එක ප්‍රහීන කිරීම අපි කොච්චරවත් 5කට බෙදෙනවා 32කට බෙදෙනවා 6කට බෙදෙනවා නාම රූප කියලා බෙද මේ වගේ බෙද බෙද බෙද බෙද කරන්නේ පින්නතුනේ සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ කියන සංඥාව තහවුරු කරගන්න. මේක දෙයක් කියනවා බොහෝ රහතන් වහන්සේලාගේ රහත් බවට පැමිණීම ආකස්මිකව සිද්ධ වෙලා තියෙන මොහිතපු වෙලාවක සිද්ධ වෙලා තියෙන. ඒ නිසා අපත් අධෛර්යමත් නොවේ මෙන්න මේ විදර්ශනාව තුළ මනාදැක්ම තුල ඔයත්ගේ හිත පිහිටවන්න පුළුවන් නම් අනේකාන්තයෙන් මේ උතුම් සැනසීමටපත් වෙන්න පුළුවන්. ඒ නිසා රාගයෙන් දැවෙන ලෝකේ, ද්වේෂයෙන් දැවෙන ලෝකේ, මෝහයෙන් මුලා වෙච්ච ලෝකේ මෙන්න මේකින උපක්ලේශ ධර්ම අපේ හිතෙන් බැහැර වෙනවා නම් යම් තරමකට අන්න විසුද්ධ වූ ප්‍රභාස්වර වූ පිරිසිදු වූ පවිත්‍ර වූ సంతානය ඒකාන්තයෙන් ඔබට ලැබෙනවා. අන්නේ පවිත්‍ර වූ సంతානය තමයි පින්නතුනේ ප්‍රඥා ලෝකයෙන් බබලන්නේ. එවන් වූ ප්‍රඥා ලෝකයෙන් බබලන సంతානයක් ඔබ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් ලැබේවා හැමදෙනාම ප්‍රාර්ථනා කරන සසර දුක් ගෙවන් කිරීමෙන් බලාපොරොත්තු වන්නා උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. ආවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැමතෙම තුන් නිවන් සුවක් වේවා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර දේශකයන්න් වහන්සේ කඩුවෙත සමාධි මැදුර පයාගෙන ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරයන්හි අධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය පයාගල නන්ද ස්වාමීන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.